ජාතික ලොතරැය මණ්ඩලයේ යටදී විතරක් දිස්ත්‍රික් ඩීලර්ලා 98ක් විතර ඉන්නවා දිස්ත්‍රික් මට්ටමේ අය. ඒගොල්ලෝ හරහා ඉන්න අය ඉන්නවා. ওই කියන ඒජන්ට්වරු කියන්නේ ওই ස්ට්‍රයිකර් සම්බන්ධය කියලා හිතන අය ඉන්නවා 2800ක්. සම්පූර්ණ ප්‍රමාණය මම මේ කියන්නේ. අවමෙය ගත්තොත් 9000කුයි නැත්නම් උපරිම ගත්තොත් 37500 ගන්න අයත් ඉන්නවා. දෛනිකව. ඒතුව අපිට රුපියල් 7ට වඩා එක සත පහක්වත් වැඩි කරන්න පුළුවන් කමක් නැහැ මේ පවතින තත්ත්වය තුල. ඒ වුණත් අපි ව්‍යාපාරයක් විදිහට අපි මේක පාඩු පිට තමයි පවත්වාගෙන යන්න පුළුවන්. උනා මේක ව්‍යාපාරයක්. ඒ නිසා අපිට සත පහක්වත් පාඩුවට පවත්වාගෙන යන්න බෑ. අපි යම්කිසි ලාභයක් ලැබුවා ලැබුවොත් ඒ ලාභේ වර්ෂ අවසානයේදී අපි මහා භාණ්ඩාගාරයට අනිවාර්යයෙන්ම යවන්න ඕන බාර දෙනවා. එතකොට මේ මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල නොලැබෙනවා වගේ මහා භාණ්ඩාගාරයේ මුදල් අරගෙන මේක අපිට දුවන්නත් බෑ. නිසා මීට වඩා සතභාගකත් වැඩි කරන්න පුළුවන් කමක් කිසිසේත්ම නැහැ. ජනතාවට ලොතරැයිපත් යන්නේ නැතුව මේගොල්ලෝ කියනවා ජනතාව මේක ප්‍රතික්ෂේප කරයි ඉල්ලුම අඩු කරයි මිල වැඩිම. එහෙම කියන්න කිසිම සාධාරණ හේතුවක් ඒගොල්ලන්ට නැහැ. ඒ නිසා අපිට මේක සාධාරණ ඉල්ලීමක් විදිහට පිළිගන්නේ නැහැ. අනිත් අතට කිව්වාගේ කරු ඇමතුතුමා කිව්වා මේ රුපියල් 30 මිල වැඩි කිරීම ඔස්සේ ඔවුන්ට දෙන සාමාන්‍ය සාමාන්‍ය තෑගි රටාව වැඩි කරලා තියෙනවා කියලා. ඒක සත්‍යයක්.